අනුපාදාය ආසවේහි චිත්තං විමුක්තින්ති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල සාකච්ඡාවට අරගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රය චබ්බිනසෝදන සූත්‍රය විශේෂයෙන්ම එක්තරා අන්දමකින් අපිට මාර්ගයක් පෙන්නනවා අරහත්ත්වයේ පණිස යම්කිසි ස්වාමින් වහන්සේ කෙනෙක් තමන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රකාශ කරාම ඒක එක පාටම බාරගන්නෙත් නැතුව එක පාටම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මෙන්න මේ බඳු ප්‍රශ්නාවලියක් කරහා එක්තරා අන්දමක විමසීමකට ලක් කරන්න සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි මේ දේශනා මාලාව පවත්වන්න මුල්ුණේ ඇත්තටම මේ ප්‍රශ්න මාලාව දැනගෙන ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගාවට ගිහිල්ලා කොහොමද රහත් උනේ කියලා අහන්න ක්‍රමේ කියලා දෙන්න නෙමෙයි. මේ එක එක ක්‍රමයක් හරහා නැත්තම් මේ චබ්බිසෝදන සූත්‍රයේ අන්තර්ගත වෙන ඒ විසුද්ධි පහක් හරහා ඊළඟට අට කතාවෙන් එකතු කරන අනිකුත් 6 වෙනි විසුද්ධියත් හරහා අපි කොහොමද අපි ගමන් කරන මාර්ගයේ එහෙමත් නැත්නම් අපි වඩන භාරුණා මාර්ගයේ සැකමසුතෙන් දුරු කරගන්නේ අපි වඩන මාර්ගය පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගන්නෙ එහෙමත් නැත්නම් අපි වඩන මාර්ගය නිවැරදිද ඒ උන්වහන්සේලා යා යුතු මාර්ගය පෙන්වලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි නිවරදිව අරහත්ත්වයටපත් උනේ කෙනෙක් දේශනා කරන්න කියලා කියලා තියෙනවා ඒ හරහා අපිට කමඨහන් රාශියක් එළියට එනවා අන්න ඒ හරහා අපිට පුළුවන් අපි වඩන මාර්ගය අපි ගමන් කරන මාර්ගය නිවැරදිද අපි වඩන භාවනාව නිවැරදිද යම් තාක් දුරකට හෝ ඒ தත්වයන්ට මම දැන් ළඟා වෙලා තේනවද කුඩා හෝ පමණින් මගේ හිතේ ඒ කියන ಗುಣධර්මයන් ඒ කියන කුසලතාවයන් දිනු වෙලා තේනවද කියලා බලන්න තමයි ඇත්තනම අපි මේ චබ්බිසෝදන සූත්‍රය සාකච්ඡාවට බඳුන් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තනම මෙතෙන්දී බුදුරජාණන් වහන්සේමයි ඉදිරිපත් වෙලා මේ මාතෘකාව අරගෙන දේශනාව පවත්වන්නේ. ඉතින් එතකොට උන්වහන්සේ මතක් කරන්නේ පස් ආකාරයකින් මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් අරහත්ත්වයට පත් වුනහම මේ අහන ප්‍රශ්නවලට උත්තර දෙවි. කියන කාරණාව. එතකොට අපි මුලින්ම කතා කළේ ඒ ස්වාමින් වහන්සේගෙන් විමසලා තියෙන්නේ ඔබ වහන්සේ කොහොමද මේ ලෝකේ තියෙන හතර ආකාර ව්‍යවහාර සම්බන්ධයෙන් කටයුතු කළේ? දැනටමත් කොහොමද කටයුතු කරන්නේ? අපි දන්නවා අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ ඇසත් රූපයත් කනත් සද්දත් නාසය දිව කය හා සම්බන්ධයෙන් ගඳ සුවඳ රස ස්පර්ශත් ඊට පස්සේ මනස මූලික කරගෙන විවිධ ධර්මතාත් කියන අන්දමින් තමයි අපි ඇත්තටම මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ. අපි ලෝකයක් තනා ගන්න. අපේ ඉන්ද්‍රිය අනුසාරයෙන් අපි මේ විදිහට මේ ලෝකයේත් එක්ක sannivedanayak කරනවා, ගනුදෙනු කරනවා, ලෝකය දැනගන්නවා. මේ විදිහට තමයි අපි මේ ජීවිතේ ගත කරන්නේ. ඒතර මේ විදිහට මේ sannivedanaya කරද්දී, ව්‍යවහාරයන් භාවිතා කරද්දී ඒ වගේමයි ඉන්ද්‍රයන් ඇසුරෙන් මේ විවිධ අරමුණු අරගනිද්දී කොහොමද ක්‍රියාත්මක වුනේ? කොහොමද කටයුතු කළේ? කියන ප්‍රශ්නය තමයි මුලින්ම අහලා තියෙන්නේ. අපි ඒක දැන තමයි දීර්ඝ වශයෙන් ගිය සතියේදී සාකච්ඡා කළේ. ඉතින් එතෙන්දී උන්වහන්සේ නිසකවම එහෙමත් නැත්නම් බොහොම පහසුවෙන් උත්තර දෙනවා කියලා තියෙනවා. මේ මෙන්න මේ විදිහට දිත්තේකෝ අහං ආවසෝ අනුපයෝ අනපායෝ අනිස්සිතෝ අපපටිබද්ධෝ විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදි කතේන චේතසා විහරාමි දැන් මේ දකින්න දේවල් සම්බන්ධයෙන් කොහොමද උන්වහන්සේ කටයුතු කළේ කියන කාරණාව මෙතනදී හොඳට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ඇහැට රූප පේනවා. ඒ පෙනුනහම ඒ එකක් විශේෂවත් අනුපයෝ කියලා කියන්නේ ඒකට ඇදිලා යන්නේ නැහැ. ඒ වෙතට යෑමක් නැහැ. ඒකට ආකර්ෂණය වීමක් නැහැ. ඒ තුල බැහැ ගැනීමක් නැහැ. ඒක උපාදාන කිරීමක් නැහැ. ඒ වගේම අකමැති දෙයක් දැක්කහම අනපයෝ කියලා කියන්නේ එකෙන් විකර්ෂණය වීමක්, ඒකෙන් තල්ලුවේ එහාට විසිවීමක්, ඒකත් එක්ක ගැටීමක්, ඒකත් එක්ක යම්සි විරසක බවක් හිතේ පහළ කර ගැනීමක් එහෙම දෙයක්වත් නැහැ. ඒ කියන්නේ එක්තරා අන්දමකින් සෑහෙන දුරක මධ්‍යස්ත බවක්, උපේක්ෂාවක්, ඒ දේවල් දැක්කට ඒවෙන් සලිත නොවී සිටීමක්, නොසැලී වාසය කිරීමක්, එහෙමත් නැත්නම් සැහැල්ලුවෙන් වාසය කිරීමක්, තමන්ගේ හිතේ තිබිච්ච සාමකාමී පරිසරය රැකගෙන වාසය කිරීමක් එමනම් මේ ස්වාමින් වහන්සේ කරන්න සමර්ථ වෙලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට දේශනා කරනවා අනිශ්චිතෝ. ඒ කියන්නේ කිසිම දෙයක් දැන් හිත ඇසුරු කරන්නේ ඒ දැකපු රූපය ඇසුරු කරන්න යන්නේ ඒක දැක්ක හැබැයි පෙනුණා හඳුනාත් ගත්තා. හැබැයි ඉන් එහාට ඒක ඇසුරු කරගන්න යන්නේ නැහැ. ඒකත් එක්ක බැඳෙන්න යන්නේ ඒකත් එක්ක වෙයි වැඩි ඇයි හොඳයිකම් පවත්වන්න යන්නේ අප්පටි බද්දෝ ඒකත් එක්ක බැඳෙන්න යන්නේ විප්පමුත්තෝ ඒකෙන් නිදහස් වෙලා වාසය කරන රූප තියෙනවා හැබැයි ඒකෙන් නිදහස් වෙලා වාසය කරනවා. විසංයුක්තෝ. ඒ කියන්නේ මේ රූප මූලික කරගෙන හිතේ කිසි ක්ලේශයක් පහළ වෙලා නැහැ. කෙලෙස් පහළ වෙන්න හැකියාවක් හිතේ නැහැ. ඒ රූපත් එක්ක බැඳීමක්, උපාදානයක්, ආසාවක් එක්ව වාසය කිරීමක්, ඒ තුළට බැස ගැනීමක් සිද්ධ නොවන නිසා. විමරියාදි කතේන චේතසා විහෙරා. ඒ රූපයට හිත හිර නොවුන නිසා. රූපය නිසා හිත පටු නොවෙච්ච නිසා හිතේ තියෙන්නේ නොබැඳුණු ගතියක්, හිතේ තියෙන හාත්පස පැතිරිච්ච ගතියක්. කොටු වෙච්ච ගතියක් නෙමෙයි. සීමා වෙච්ච ගතියක් නෙමෙයි. යම්කිසි සීමාවකට හිර වෙච්ච, කොටු වෙච්ච, පටු වෙච්ච තත්වයක් නෙමෙයි හිතේ තියෙන්නේ. හිතේ තියෙන හාත්පස විවෘත වෙච්ච, සැහැල්ලු, පැතිරිච්ච ගතියක්. ඔය විදිහට දැන් මේ ස්වාමීන් වහන්සේ තමන් ඇහෙන් දැකපු දේවල් හා සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරයත් දැනටත් කටයුතු කරන ආකාරයත් විස්තර කරනවා. ඒ විදිහටමයි විස්තර කරන්නේ අපේ කණින් යමක් ඇහුණාම සද්දයක් ඇහුණාම එතෙන්දිත් ওই විදිහටමයි කටයුතු කරලා තියෙන්නේ. ඒකත් එක්ක ඇලෙන්න යන්නේ නැහැ, ඒ විදිහට ආකර්ෂණය වෙන්න යන්නේ නැහැ, ඒ වෙතට බැඳෙන්න යන්නේ නැහැ. ඒකත් එක්ක ගැටෙන්න යන්නෙත් නැහැ. ඒකෙන් විකර්ෂණය වීමක් ඇත්තෙත් නැහැ. ඒක තලා ඔබා තැබීමක් ඇත්තෙත් නැහැ. ඒක ඇසුරු කරන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි ඒකත් එක්ක බැඳෙන්න යන්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙලා වාසය කරනවා. සද්ද ඇහෙනවා. විවිධ සද්ද ඇහෙනවා. සමහරට ගීත වෙන්න පුළුවන්, වාදන වෙන්න පුළුවන්, නැත්නම් ഘോഷාවන් වෙන්න පුළුවන්, උද්ඝෝෂණ වෙන්න පුළුවන්. ඉතින් මේ මොනවා මොනවා වුණත් ඇහෙනවා. හැබැයි ඒවා හා බැඳීමක්, ඇලීමක්, ආශ්‍රය කිරීමක්, ඇසුරු කිරීමක්, ඒකත් එක්ක ගැටීමක්, ඒ තුලට බැස ගැනීමක් මේ මොකක්වත් නැහැ. විසංයුක්තෝ ඒකත් එක්ක කෙලස් පහල කරගන්න යන්නේ නැහැ. ඒ වගේමයි ඒ නිසාම දැන් සද්දට කොටු වෙච්ච ගතියක් හිතේ නැති නිසා හිත තියෙන්නේ හාත්පසින් විවෘත බවක. සීමාවක මරියාදාවක කොටුවලා එහෙම තත්වයක් හිතේ නැහැ. ඉතින් මේ අන්දමින්ම එතකොට ඒ ස්වාමීන් වහන්සේ නාසයෙන් දිවෙන් කයෙන් ඒ අරමුණු දැන ගැනීම සම්බන්ධෙනුත් දේශනා කරනවා. ඊට පස්සේ හිතින් යම්කිසි අරමුණක් ගන්නකොට හිතර යම්සි අරමුණක් පැමිණිහම එතෙන්දෙත් කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියන කාරණාවත් ඔය අන්දමින්ම විස්තර කරනවා. දැන් එතකොට මේ විදිහේ පිළිතුරක් දුන්නාට පස්සේ දැන් මේ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කිරීම හරහා ක්‍රමානුකූලව උන්වහන්සේගේ හිත සියලු ආශ්‍රවයන්ගෙන් ශ්‍රේ වුණා කියලා ඒ විදිහට උත්තර දුන්නා කියලා කිව්වහම උත්තර දුන්නාම ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒක සාදු කියලා අනුමෝදන් වෙන්න නිවැරදි පිළිතුරක් ලබා දීලා තියෙනවා. උන්වහන්සේ වැඩේ කරපු බව තේරෙනවා. කළ යුතු දේ නිවැරදිව ඉෂ්ට කළා තියෙන බව තේරෙනවා. හැබැයි උතනින් නතර වෙන්නත් එපා. දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නෙත් අහන්න. කියලා ඔන්න දැන් අපිට ඊළඟ ප්‍රශ්නයකුත් කියලා දෙනවා. ඒතර මේ එක එක ප්‍රශ්නයක් ගානේ බුදුරජාණන් වහන්සේ විවිධ දෘෂ්ටි කෝණ වලින් විවිධ පැති වලින් මේ උන්වහන්සේ ගමන් කරම මේ ගමන් කරපු මේ නිර්වාණගාමී ප්‍රතිපදාව තමයි විස්තර කරන්නේ. එතකොට අපිට තේරෙනවා මේ එක පැත්තක් විතරක් නෙමෙයි එක මාර්ගයක් විතරක් නෙමෙයි විවිධ මාර්ග නැත්නම් විවිධ පැතිකඩ මේකේ තියෙනවා. ඉතින් විවිධ දෘෂ්ටි කෝණ වලින් දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න නගනවා. එතකොට දිව දෙන්න පුළුවන් නිවැරදි පිළිතුරත් උන්වහන්සේම කියනවා. එතකොට මේ පිළිතුරු අතරේ ගැබ් වෙලා තියෙන්නේ වඩන මාර්ගය. මේ මාර්ගයේ අපි නිවැරදිව ගමන් කරනවා නම් අපේ හිතෙත් යම් තාක් දුරකට හෝ මේ ಗುಣධර්ම පොඩ පොඩ දියුණු වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අහන දෙවෙනි ප්‍රශ්නේ තමයි අර අද අපි මාතෘකා වශයෙන් තියාගත්තේ පංචකෝ ඉමේ ආවුසෝ උපාදානස්කන්ධා තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛා කතමේ පංච. හැබැයි මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ උපාදානස්කන්ධ පහක් දේශනා කළා තියෙනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්මා සම්බුදු වූ ඒ භාගතුන් වහන්සේ මේ බඳු උපාදානස්කන්ධ පහක් දේශනා කළා තියෙනවා. මොනවාද ඒ උපාදානස්කන්ධ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඉතින් අපි මේ සම්බන්ධයෙන් සෑහෙන විස්තරයක් දැන් අපි මේ සූත්‍රය මාතෘකා වශයෙන් තබා ගන්න කලින් කරපු ඒ කජ්ජනීය සූත්‍රෙදිත් ඉදිරිපත් කළා. එතකොට මේ උපාදානස්කන්ධ පහ මේ විදිහට නම් කළා. ඊළඟට අහනවා ඉමේකෝ ආවසෝ පංච උපාදානස්කන්ධා තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සම්මදක්ඛාතා එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සියලු මේ පංච උපාදානස්කන්ධයන් ගැන නිවරදිව දේශනා කළා තියෙනවා. කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසු පංච උපාදානස්කන්ධේසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුක්තಂತಿ. දැන් එතකොට ඔබ වහන්සේ මොන විදිහේ ප්‍රතිපදාවක් අනුගමනය කිරීම හරහා මොන විදිහට මේවා දැකීම හරහා දැනගැනීම හරහාද ඒවාට නොබැඳී ඒවා උපාදාන නොකර සියලු ආශ්‍රවයන් කෙරෙන් හිත නිදහස් කරගත්තේ. කියන දැන් එතකොට මේ උපාදානස්කන්ධයන් මුල් කරගෙන ප්‍රශ්නයක් නගනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ අරහත්ත්වයටපත් වුණ කෙනෙක් ගාව සෑහෙන පෘතුල අවබෝධයක් තියෙනවා. අර වගේ අර ව්‍යවහාර සම්බන්ධයෙන්, ලෝක ව්‍යවහාර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගුවාමත් ඒක නිවැරදි පිළිතුරක් දීලා තියෙනවා. දැන් මේ උපාදානස්කන්ධ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගුවාමත් දැන් නිවැරදි පිළිතුර දෙන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා හීනාසවස්ස බික්කුණෝ. මුසිතවා කතකරණීයස්ස ඕහිත භාරස්ස අනුපත්තස් හදස්ස සතත්තස්ස පරික්ඛීන බව සංයෝජනස්ස සම්මදඤ්ඤා විමුක්තස්ස අයමනු ධම්මෝ හෝති වෙය්‍යාකරණාය. දැන් මේ රහතන් වහන්සේගේ ಗುಣ කීපයක් මෙතෙන් දැන් මේ සඳහන් වෙනවා. උසිතවතෝ ඒ කියන්නේ Brahmacharya වාසය කරලා හමාරයි. ඒ කියන්නේ යම්ස කෙනෙක් යම්ස සීලයක් ආරක්ෂා කරනවා. Brahmacharya සීලයක් ආරක්ෂා කරනවා. මෙහෙමත් නැත්නම් පැවිදි බිමටපත් වෙලා Brahmacharyaක් ආරක්ෂා කරනවා නම් ඒ යම්කිසි පරමාර්ථයක් උදෙසායි ඒ සඳහා උත්සාහත් වෙන්නේ. ඒ කාර්යය දැන් ඉෂ්ට වෙලා තියෙනවා. ඒ බමසර වැස නිම කළා තියෙනවා. යම්සි Brahmacharyaක් පිරුවා නම් හේතුවක් කාරණාවක් මූනික කරගෙන ඒ කාරණාව දැන් ඉෂ්ට වෙලා තියෙනවා. ඊට අමතරව කත කරණීයස්ස. ඒ කල යුතු කිස හමාර කරලා තියෙනවා. ඒ කියන්නේ සමත විදර්ශනා ආදී මේ භාවනා වඩලා තමන්ගේ හිතේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කිරීමේ කාර්යය දැන් හමාර වෙලා තියෙනවා. පෝහිත බහරස්ස. දැන් මෙතෙක් කාලයක් ඔළුවේ තියාගෙන හිටියේ මේ කෙලස් බර පැත්තකින් තියලා තියෙනවා. ඒ වගේමයි සක්කාය දිට්ඨිය ආදී ඒ හදාගත්ත මමෙක් පුජ්‍යලේක් හා සම්බන්ධ කෙලෙස් බර ඒ පොදිය පැත්තකින් තියලා තියෙනවා. අනුපත්තස් සදත්තස්ස. මේ කියන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර. තමයි මේ අනුක්‍රමයෙන් පැමිණි මාර්ගයක් තියෙනවා. ඒකේ කෙල පැමිණලා තියෙනවා. ඒක දැන් මස්තක ප්‍රාપ્ત වෙලා තියෙනවා. පරික්ඛීන බව සංයෝජනස්ස. ඉතින් මේ මාර්ගයේ ගමන් කිරීම හරහා ක්‍රමානුකූලව සියලුම සංයෝජනයන් ප්‍රහාණය කළා තියෙනවා. සම්මදඤ්ඤා විමුක්තස්ස. මනවින් සියල්ල දැනගෙන සියල්ලෙන් නිදහස් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ බඳු වර්ණනාවක් ඒ රහතන් වහන්සේ ගැන කරලා තමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයන් සම්බන්ධයෙන් උන්වහන්සේ දෙන්න සුදුසු නිවැරදි පිළිතුර පෙන්වලා දෙන්නේ. කියනවා මේ විදිහට රූපංකෝ ආවසෝ අබලං විරාගං අනස්සාසිකන්ති විදිත්වා යේ රූපේ උපේ උපාදානා චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසයා තේසං khයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා විමුත්තම් මේ චිත්තන්ති පජානාති පජානාමි දැන් එතකොට මෙතන දැන් මේ විස්තර කරන්නේ උන්වහන්සේ කොහොමද රූපස්කන්ධය හා සම්බන්ධයෙන් කටයුතු කළේ දැන් එතකොට අපි භාවනාවක් වඩන පිරිසක් වශයෙන් දන්නවා මේ රූප උපාදානස්කන්ධය දැනගන්න නම් අපි පොතකින් පතකින් පමණක් මේක දැනගෙන ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඒක පිළිබඳව කරන දේශනාවක් විතරක් සවන් දීලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි මේ රූපස්කන්ධය සෑහෙන දුරට විග්‍රහ කරලා බලන්න වෙනවා. මේක ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කරගන්න වෙනවා. ඉතින් ඒකයි අපි කායानुපස්සනාවක නියැලෙන්නේ භාවනාවක් පටන් ගන්නෙ සතිමත් බවක් දියුණු කරන්නේ මේ එතකොට මුලින්ම මේ රූපයම මුල් කරගෙන තමන්ගේම ශරීරය මූලික වශයෙන් පාදක කරගෙන කොහොමද මේ රූපස්කන්ධය තේරුම් ගන්නේ ඒතර කෙනෙක් සමහර විට ආනාපාන සතියක් වඩනවා නැත්නම් එහෙමත් නැත්නම් ධාතු මනසිකාරයක් වඩනවා. ඉතින් මේ විදිහට විවිධ ක්‍රම අනුගමනය කළා මේ කය පිළිබඳව රූපය පිළිබඳව දැනගන්න උත්සාහත් වෙනවා. ඒ අවස්ථාවේදී ඇතැම් විට බුදුරජාන් වහන්සේ ක්‍රම කීපයකට පැත්ත පෙන්වනවා. උදාහරණයක් වශයෙන් මේ කයේ ඉරියව් පැවැත්වීම ගැන තේරුම් ගන්න කියනවා. එතකොට මේ ඉරියව් නිරන්තරයෙන් වෙනස් වෙනවා. දැන් මේ වෙලාවේදී සමාහට ඉඳගෙන ඉන්නවා ඊට පස්සේ ආයෙ හිට ගන්නවා ආයෙත් අපි සැතපෙනවා ආයෙත් අපි ඇවිදිනවා විවිධ අණු කුඩා ඉරියව් වලටත් දවස පුරා යෙදෙනවා ඉතින් මේ විදිහට නිරන්තරයෙන් ඉරියව් වල වෙනස් වීමක් ඊට පස්සේ මේ කය කියලා අපි තනි ඒකකයක් වශයෙන් සැලකුවාට මොකද මේකේ කොටස් ගොඩක් තියෙනවා කෙස්ම් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු ඉතින් මේ විදිහට කොටස් රාශියක එකතුවක් මේ කය කියලා කියන්නේ ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් අපේ නුවණ දිනුලා නැති නිසා අපි හිතන්නේ මේක අපේ කය, මගේ කය, මේක එකක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ. නමුත් මේක අපි ටිකක් විච්ඡේදනය කරලා බලනකොට තේරෙනවා මේක එහෙම දෙයක් නෙවෙයි. මේක මේ කෑලි ගොඩක් එකට මූට්ටු කළා. යම්කිසි ක්‍රමානුකූල රටාවකට සකස් කළා තමයි මේක තියෙන්නේ. හරියට නිකන් වාහනයක කෑලි ගොඩ ඔක්කොම නිකන් එකට ගැලෙව්වට පස්සේ ඒකට කියන්න බෑ අහවල් රතේ කියලා. ඒකට කියන්න බෑ කාර් එකක් කියලා. නමුත් ඒ කෑලි ගොඩ ඔක්කොම ටිකක් එකට එකට ගොඩ ගැහුවාම ඒත් කියන්න බෑ කාර් එකක් කියලා. හැබැයි මේ කෑලි ගොඩ යම්කිසි ආකාරයකට ප්‍රමාණිකුල රටාවකට යම් විශේෂ රටාවකට එකට ඈඳුවහම, එකට මූට්ටු කළාම, එකට සකස් කළාම ඔන්න අපි ඒකට නමක් දෙනවා කාර් එකක් කියලා. ඉතින් වගේ තමයි අපේ මේ කයෙත් කොටස් රාශියක් තියෙනවා. මේ කොටස් රාශිය එකට නිවැරදි ආකාරයෙන් පිරිද්දුවාට පස්සේ ඔන්න අපි මේකට කයක් මනුස්ස ශරීරයක් කියලා කියනවා. ඉතින් ඒ ඒ පැති වලින් බුදුරජාණන් වහන්සේ අපි මේ කය දිහා බලන්න අපිට එතකොට කියලා දෙනවා. ඉතින් එතකොට මෙහෙම බලනකොට තවදුරටත් බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය ගැන දේශනා කරනවා. ඇයි මේ රූප කියන වචනේම භාවිතා කරලා තියෙන්නේ? රුප්පතිතිකෝ භික්කවේ රූපං තස්මාති උච්චති මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ කජ්ජනීය සූත්‍රයේදී විස්තර කරනවා. මේ රුප්පණය වෙනවා කියන අදහසින්. මේක හරි අබලයි. මේක හරි දුබලයි. පුංචි දේවල් වලනුත් මේක සලිත වෙනවා, සැලෙනවා, රෝගී බවට පත් වෙනවා, විනාශ වෙනවා, මැරෙනවා කියන අර්ථයෙන් වෙනස් වෙනවා කියන අර්ථයෙන් තමයි මේ රූපණය වෙනවා කියන අර්ථයෙන් තමයි රූප කියලා කියන්නේ. ඉතින් අපි එතෙන්දී සාකච්ඡා කළා මේ මදුරුවෙක් කෑවත් මේකට හරි අමාරුයි. එක්ක ඩෙන්ගු හැදුනයි කියනවා නැත්නම් බරව හැදුනයි කියනවා. ඉතින් එක එක ප්‍රශ්න තියෙනවා. ඊළඟට මැස්සෝ වැහුවොත් නැත්නම් හුඟක් හීතල දැනුනොත් හුඟක් උෂ්ණයක් දැනුනොත් බඩගිනි දැනුනොත් පිපාසය දැනුනොත් ඉතින් ඒ අවස්ථාවේදී කන්න බොන්න හම්බුනේ නැත්තම් ඉතින් මේ වගේ මේ බාහිර තියෙන සුළුසුළු හේතුන් නිසා මේ කය ලොකු පීඩාවකට ලක් වෙනවා. ඉතින් මේ ගැන හොඳට විමර්ශනය කරන කෙනෙකුට තේරෙනවා මේ කය ලොකුවට තිබුණාට මොකද? හරි ශක්තිමත් වගේ පෙනුනට මොකද? මේක හරි දුබලයි. හරිම අනිස්තිරයි. හරි දුර්වලයි. පුංචි දේවල් වලිනුත් මේ කය වටන්න පුළුවන්. රෝගී බවට පත් කරන්න පුළුවන් කියලා නිවැරදි අවබෝධයක්. එතකොට එක්තරා අන්දමකින් මේ කය පිළිබඳව විරාගී බවක් ඒ තැනත්තගේ හිතේ ඇති වෙන්න පුළුවන්. දැන් එතකොට මේ කය තවදුරටත් එයා නිරීක්ෂණය කරනවා. උදාහරණයක් වශයෙන් තව ටිකක් ගැඹුරකට ගිහිල්ලා මේ කය පරිහරණය කරද්දී ඒ දැනෙන විවිධ ධාතු ලක්ෂණත් දැන් එයා හඳුනගන්නවා. මේක දැනෙන තද ගතියක්, මෘදු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්, නැත්නම් ගලන ගතියක්, ඒකට පිඬු කරන ගතියක්, උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, චලනය වෙන ගතියක්, කම්පණය වෙන ගතියක් මේ වගේ බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන යම් යම් ලක්ෂණ රාශියක් දැන් මේ රෝගාවචරය හඳුනා ගන්න හඳුනා ගන්න. එතකොට මේක තව තව විස්තර වශයෙන් කුඩා කුඩා කොටස් වශයෙන් ක්‍රියාකාරකම් රසක් වශයෙන් ධාතු ක්‍රියාකාරීත්වයක් වශයෙන් ධාතු සමූහයක ක්‍රියාකාරීත්වයක් වශයෙන් ගැඹුරු අවබෝධයක් එයාට එන්න ගන්නවා. දැන් එතකොට එයා තවදුරටත් මේ කය කියලා තනි ඒකකයක් වශයෙන් ඝන සංඥාවෙන් ගන්න නැහැ. හරි තේරෙනවා මෙතන තියෙන හුදු ක්‍රියාකාරීත්වය. ධාතු ක්‍රියාකාරීත්වය. ඉතින් එතකොට ඒ නුවණම ඒ අවබෝධයම ඒ විපස්සනා නුවණම බාහිරටත් යොදලා යාට ණය විපස්සනාවකින් දැනගන්න පුළුවන් මේ ඇතුලේ පමණක් නෙමේ එළියෙත් බාහිරෙත් තියෙන මේ බඳුම ස්වභාවයක්. දැන් එතකොට එයාගේ අවබෝධය තව තව පුළුල් වෙනවා. එතකොට මේ බඳු ස්වභාවයකින් මට පුළුවන් සැනසෙල්ලක් ලබන්න. ස්ථිර වශයෙන්ම මේ කාලෙදි මෙන්න මෙහෙම සැපයක් මට ලැබෙවි. ස්ථිර වශයෙන්ම මේක මට කියන්න පුළුවන්. ස්ථිර වශයෙන්ම මෙන්න මේ බඳු පරිසරයක් මට තිබේවි. එහෙම කිසිසේත්ම අස්වැසෙල්ලක් ලබන්න බැරි බව ඒ යෝගාවචරයට ටික ටික තේරෙන්න පුළුවන්. අනස්සාසිකන්ති විදිත්වා. ඒ කියන්නේ මේ කිසිම රූපයේ ස්වභාවයකින් බලාපොරොත්තු වෙන අන්දමේ සැනසීමක් අස්වැසෙල්ලක් ලබන්න හැකියාවක් නැති බව දැන් ඒ යෝගාවචරයට තේරෙනවා. ඒ වගේම මේවා නිරන්තරයෙන් ෂණ මාත්‍ර වශයෙන් බිඳිලා යනවා. නැතිලා යනවා. ෂේ වෙලා යනවා. ඒකත් දැන් එයාට තේරෙනවා. ඒතර මේ විදිහට එයා තේරුම් ගන්න තේරුම් ගන්න මේ රූපය හා සම්බන්ධයෙන් යම්කිසි උපාදානයක් තිබුණා නම් යම්සි ඇලීමක් තිබුණා නම් යම්සි ග්‍රහණය කිරීමක් තිබුණා නම් බැස ගැනීමක් තිබුණා නම් අන්න ඒවා තමයි දැන් ටික ටික අඩු වෙලා යන්නේ. උපය, උපාදාන, චේතසෝ අදිඨාන, අබිනිවේෂ, අනුසය. ඒතර මේ පැති කීපයක් කතා කරන්නේ. උපය කියලා කියන්නේ ඒකට නිකන් ඇදිලා ගත කිරීම. ඒක ඇසුරේ වාසය කිරීම. ඒ කියන්නේ රූපය ඇසුරේ හිත වාසය කිරීම. රූපයට ඇලිලා මේක තමන්ගේ කියලා ගත්ත අජ්ජත්තික රූපය වෙන්න පුළුවන්, අනුන්ගේ කියලා ගත්ත බාහිර රූපයක් වෙන්න වෙන්න පුළුවන්. කෙනෙක්ගේ දෙයක් වෙන්න පුළුවන් නැත්නම් පණ නැති දෙයක් වෙන්න පුළුවන් මේ කුමක් හෝ රූපයකට ඇලී වාසය කිරීමක්. හිත ඒක අස්සේ තමයි තියෙන්නේ. නැත්නම් ඒක ඇසුරේ තමයි හිත තියෙන්නේ. උපාදාන කිව්වහම මේක තවදුරටත් ග්‍රහණය කරගන්න. ඒකටම බැඳිලා. ඒකම අල්ලගෙන. චිත්තසෝ අදිඨාන. හිතේ ඒ රූපය හා සම්බන්ධයෙන් රූපය මූලික කරගෙන යම්කිසි මතයක් ධර්මයි. මම ඇවිල්ලා හුඟක් දක්ෂ කෙනෙක්. මගේ කය මෙච්චර ශක්තිමත්. මං ඇවිල්ලා හරි ලස්සනයි. මගේ කය හරි සුරූපී. එහෙම නැත්නම් මගේ කය දැන් හරියට ලෙඩ වෙලා. හරිම දුබලයි. එහෙමත් නැත්නම් මේ කය දැන් වයවුරුදයි. ඉතින් මේ විදිහට මේ කයම මූලික කරගෙන එක්තරාන්දමක හඳුනා ගැනීමක් ඒකට මමෙක් රිංගා ගැනීමක් මමෙක් ඇතුලක් කර ගැනීමක් පුජ්‍යල භාවයකින් ගැනීමක් ඉතින් මේ ඔක්කොම එතකොට මේ කෙලෙස් මූලික කරගෙන අපේ හිතේ ඇති කරගත්ත මත මති අබිනිවේෂ මේක අසර රිංගා ගැනීමක් එතනින් තමයි කෙනෙක් වශයෙන් පුජ්‍යලයක් වශයෙන් මේක මගේ කියලා මම කියලා මේ රූපය මයි මම කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි ගන්න වැරදි දෘෂ්ටි මේ ඔක්කොම අභිනිවේෂ කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තුලට රිංගා ගැනීමක්, බැස ගැනීමක්. ඒක අස්සේ වාසය කිරීමක්. ඉතින් මේ විදිහට රූපය ඇසුරේම හිත පවතින පවතින ඉතින් ඒ කෙලෙස් බරිත ස්වභාවය දැන් හිතර නිකන් කාන්දු වෙනවා. හිතර නිකන් ආරෝපණය වෙනවා. දැන් ඒක නිකන් ස්වභාවයෙන්ම හිතෙන්නෙම මේ කය මගේ කියලා. මේ කය කියන්නේ මම කියලා. ඒක නිකන් මුල් බැහැගෙන දැන්. ඒ විදිහටමයි හිත හිතන්නේ දැන්. හිත ඒ විදිහටම නිකන් අටුවම් බැහැලා. දැන් හරි අමාරු වෙනස් කරන්න. හිතේ නිකන් මණ්ඩි බැහැලා තියෙනවා. මේ රූපේ නම් මම තමයි. මේ රූපේ නම් මගේ තමයි. රූපේ නම් හරි ලස්සනයි. ඉතින් ওই විදිහට අපි හදාගත්තේ අනුසය ස්වභාවයන් මේ සියල්ල දැන් අතහැරීගෙන යෑමක් සිද්ධ වුණා කියලා කියනවා අර විදිහට බැලීම තුලින්. මේ විපස්සනාවක් මූලික කරගෙන නිවැරදි දෘෂ්ටි කෝණයකින් නැවත නැවත විමර්ශනය කිරීම හරහා අපිට මේ අසුබ භාවනාවක් වැඩිම හරහා නැත්නම් ඉරියාපත භාවනාවක් වැඩිම හරහා ධාතු මනසිකාරයක් වැඩිම හරහා ආනාපාන සතියක් වැඩිම හරහා නැත්නම් නවසීවතිකයක් වැඩිම හරහා මේ කුමක් හෝ ඒ කය මූලික කරගෙන අපි වඩන නිවැරදි භාවනාවක් හරහා මේ අපේ හිතේ තිබිච්ච යම්කිසි කය ඇසුරු කරන ගතියක්, කයේ බැඳෙන ගතියක්, කය උපාදාන කරන ගතියක්, කය තදින් අල්ල ගන්න ගතියක්, ඒකේ බැහැ ගන්න ගතියක්, ඒක හා සම්බන්ධයෙන් විවිධ මත දරන ගතියක්, දැඩිව මත දහරීව ඉන්න ගතියක්, එහෙමත් නැත්නම් මේවාම නිසා හිතේ තිබිච්ච යම්කිසි තැම්පත් වෙච්ච අනුසය ගතියක්. ඒ සියල්ල ක්‍රමානුකූලව බැහැර වෙලා ගියා කියන කාරණය තමයි මතක් කරන්නේ. එවනම් පින්වත් අපි මේ දේ අපි තුල වෙනවද කියලා කායනුපස්සනාව වඩද්දි පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්න වටිනවා. අපි දිගින් දිගට අපි තුමු දැන් අවුරුදු ගාණක් තිස්සේ කායනුපස්සනාව වඩනවා. ආනාපාන සතියක් වඩනවා. අපි තුමු සක්මන් භාවනාවක් වඩනවා. ධාතු මනසිකාරයක් වඩනවා. ඉතින් මේ බඳු කායනුපස්සනාව මුල් කරගත්ත භාවනාවක් වඩනකොට ඒ කය කය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසාම හිත දැන් කයෙන් ඈත් වෙලා ඉන්න ගතියක් තියනවාද? කය ඇසුරු කරන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාවක් දැන් මේ හිතට ලැබිලා තියනවාද? හිත කයෙන් අනිශ්චිතව වාසය කරනවාද? උපාදාන නොකර වාසය කරනවාද? කය හා සම්බන්ධ චිත්ත රූප හිතේ මැවෙන්නේ නැද්ද? මේක මේ තමන්ගේ කය වෙන්න පුළුවන් අනුන්ගේ කය වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපිට තව කෙනෙක්ගේ කයකට හිත බැඳුනහම ඇස් දෙක පියාගත්තත් ඒ කය පේන්න පුළුවන්. ඒ කයේ විවිධ අංග පසංග. ඉතින් ඒවා අපේ හිතේ මැවෙනවා, පේනවා. මොකද මේ හිත ඒ කය කෙරෙහි යම්සි ඇල්මක් ඇති කරගෙන. සමහරට ඒකේ ගැටීමක් වෙන්නත් පුළුවන්. ඇලීමක් හෝ ගැටීමක් යම්සි කෙනෙක්ගේ කයක් සම්බන්ධයෙන්. නැත්නම් යම්සි පණ නැති දෙයක් සම්බන්ධයෙන්. අපි තුමු යම්සි කෙනෙකුට දැන් වාහනයක්. මේ ගැන ලොකෝ හිත ගිහිල්ලා තියෙනවා. ඇස් දෙක පියාගත්තත් ඒ වාහනේ ඡායා රූපයක්, ඡායාවක්, චිත්‍ර රූපයක් තමයි දැන් හිතේ මැවෙන්නේ. ඒ කියන්නේ මේ බාහිර තියෙන මේ භෞතික පරිසරය මූනික කරගත්තේ යම්කිසි ඡායාවන් අපේ හිතේ ඉබිකම් කරන ගතියක්. හිතේ හොල්මන් කරන ගතියක්. නැත්තම් මේ සතර මහා භූතයන් හිත ඇතුලේ හොල්මන් කරන ගතියක්. අපි තුල තියෙනවා මේවට ලොකු බැඳීමක් තියෙන තාක්. හැබැයි නිවරදී කායනුපසනාවක් වැඩෙන්න වැඩෙන්න ඒ හිත ඇතුලේ සතර මහා භූතයන් පෙන්නන හොල්මන් ටික ටික ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ භෞතික ලෝකය හා සම්බන්ධ ඡායාවන්, චිත්ත රූපයන් හිතින් ටික ටික ඉවත් වෙලා යනවා. හිත පිරිසුදු වෙනවා. සතර මහා භූතයන්ට දැන් අපේ හිතේ නටන්න බැරි වෙනවා. අපිව මුලා කරන්න බැරි වෙනවා. චිත්‍ර රූප පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒවට මුලා නොවි ඉන්න පුළුවන් හැකියාවක් අපේ හිතේ පොඩ පොඩ ගොඩ නැගෙනවා. හේච පඨවි ආපෝ තේජෝ කියලා අපිට මීට කලිනුත් අපි කතා කළා මේ කොහොමද අනිදස්සන විඥානයක සත්‍යය කියලා. ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒවැන් නිරූපණය කිරීම කිසිවක් මේ හිතේ දැන් නිදර්ශනය වෙන්න බෑ. ඒවැ ඡායාවන්, ඒවැයි හොල්මන් මේ හිතේ ඉබිකම් කරන්න බෑ කියන තත්ත්වය. ඉතින් මේක ਸਰව සම්පූර්ණ වෙන්න එකපාරට බැරි වෙයි. නමුත් ටික ටික මේ බඳු තත්වයක් උදා වෙනවා නම් කියන්නේ හිත දැන් ටිකක් ඉඩකඩ සහිත නම් අනිශ්චිතව වාසය කරනවා නම් විවිධ චිත්ත රූප මැවුනත් ඒවා බැඳෙන්නේ නැතුව ඒවට ඇලෙන්නේ නැතුව වටනකම් දෙන්නේ නැතුව ඒවා ඉක්මනටම හිතෙන් ඉබේටම වගේ බැහැර වෙලා යනවා නම් ඒ කියන්නේ අපි යන මාර්ගයේ සෑහෙන දුරට සාර්ථකත්වයක් තියෙනවා. නිවැරදි බවක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහටම දැන් ඒ රහතන් වහන්සේ දැන් වේදනා ස්කන්ධය සම්බන්ධිනුත් කටයුතු කළපු ආකාරය විස්තර කරනවා. වේදනං කෝ අහං ආවසෝ අබලං විරාගං අනස්සාසිකන්ති විදිත්වා. යේ වේදනාය උපය උපාදානා චේතසෝ අදිඨාන අබිනවේසානුසයා තේසං khයා විරාගා නිරෝධා ඡාගා පට්ඨිනිසංගා විමුත්තම් මේ චිත්තන්ති පජානාති. ඒ කියන්නේ දැන් වේදනා සම්බන්ධිනුත් උන්වහන්සේ කටයුතු කළා තියෙනවා. ඒ කියන්නේ වේදනානුපස්සනාවක් වඩලා මේ වේදනාවලට දැන් ඇලීමක් නැහැ. සැප වේදනාවක් ආවහම සාමාන්‍යයෙන් නම් අපේ හිත ඇලිලා ඒකත් එක්ක බැඳිලා සැප ඉල්ලගෙන ඒකම බදාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒ හරහා රාග අනුසයක් වැඩෙනවා. එහෙම නැත්නම් දුක් වේදනාවක් දැනුණාම ඒකෙන් පැනලා දුවන්න හදලා ඒකත් එක්ක ගැටිලා ඇයි මට මෙහෙම වුනේ කියලා හිස අත බැඳගෙන අඬලා ඉතින් එතකොට අපි පටිඝ අනුසයක් වඩනවා. උපේක්ෂා වේදනා ගැන කිසිම හැඟීමක් නැහැ. අපි ඒවා සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා. කිසි අවබෝධයක් අපිට නැහැ. අවිජ්ජානුසයක් වඩනවා. නමුත් නිවැරදිව භාවනාවක් වඩන යෝගාවචරයේ දැන් මේ වේදනා වේදනා වශයෙන් හඳුනා ගන්නවා. මේ තියෙන සැප වේදනා, මේ තියෙන දුක් වේදනා, මේ තියෙන උපේක්ෂා වේදනා. <clears throat> කියලා සමහර විට කය මූලික කරගෙන එයා පටන් ගන්නවා වැඩි. දැන් ටික ටික ගැඹුරට යනකොට සමහර විට හිතේ පහළ වෙන විවිධ සොම්නස් වේදනා, සතුරුදායක ගති, සැහැල්ලු ගතියක්, ප්‍රීතියක්. ඉතින් මේවත් හඳුනා ගන්නවා. සමහර විට හිතේ පහළ වෙන දුම්නසක්, දුකක්, ශෝකයක් ඒවත් හඳුනා ගන්නවා. ඒතර දැන් මේ හිත, කය දෙකම මුල් කරගෙන යා පහළ වෙන විවිධ වේදනා ස්වභාවයන් වේදනා ස්වභාවයන් වශයෙන් හඳුනා ගන්නවා. මේ මම සැප විඳිනවා නෙමෙයි, මේ මම දුක් විඳිනවා නෙමෙයි, මේ ඇවිල්ලා හුදෙක් වේදනාවක් පහළ වෙලා. සැප වේදනාවක් පහළ වෙලා. දුක් වේදනාවක් පහළ වෙලා. උපේක්ෂා වේදනාවක් පහළ වෙලා. කියලා මේ වේදනා දිහා මධ්‍යස්තව බලන්න පුළුවන් ගතියක්. පැත්තකින් තියලා බලන්න පුළුවන් ගතියක්. ඒකෙන් මෑත් වෙලා බලන්න පුළුවන් ගතියක්. මේ යෝගාවචර දියුණු කරනවා. එතකොට අපිට තේරෙනවා දැන් අර ඒවා එක්ක බැඳීම් අඩුයි. ඒවා අස්සට රිංගා ගැනීම අඩුයි. මම මගේ කියා ගැනීම අඩුයි. ඒවා නිසා කෙලස් හදා ගැනීම අඩුයි. දැන් වේදනාව පහළ වුණාට මොකද? හිතට පුළුවන් හුදකලාව ඉන්න. හිතට පුළුවන් නොබැඳී ඉන්න. හිතට පුළුවන් අනිශ්චිතව ඉන්න. ඒවත් එක්ක ඇලෙන්න යන්න නැතුව ඉන්න. ඒවා උපාදාන කරගන්නේ නැතුව ඉන්න. ඒ වේදනා සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර දරන්න නැතුව ඉන්න. වේදනා මූලික කරගෙන විවිධ අනුසය හදාගන්න නැතිව අනුසය තැම්පත් කරගන්න නැතිව ඉන්න ඔන්න දැන් හිතට පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ වේදනා සම්බන්ධයෙන්ත් අපි එක්තරා අන්දමක ප්‍රතිපදාවක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. අපි තුමු දැන් අපි ආහාර ගන්නවා. එතෙන්දී බොහොම ප්‍රණීත ආහාරයක් ලැබිලා තියෙනවා. කාලෙකින් අනුභව නොකරපු යම්සි ප්‍රණීත දෙයක් ඔන්න ලැබිලා තියෙනවා. ඉතින් හිත දැන් ලොකු අමන්දානන්දනයකටපත් වෙලා අභිනන්දනය කරනවා දැන් මේ රසේ. ඉතින් ඒ කියන්නේ අපි ආයෙ බැඳුණා. ආයෙ ඒක අස්සර රිංග ගත්තා. ලොකු කෑදරකමක් පහළ වුණා. එමනම් අපි එතෙන්දී මේ ස්වභාවය තේරුම් ගන්න අවශ්‍යයි. දැන් ඔන්න ආයෙත් හිත වල් වැදුනා. පරණ පුරුද්දට ගියා. මෙහෙම ගියොත් නම් ආයෙත් රාග අනුසයක් වැඩෙන්නේ කියලා එහෙනම් අපි අපේ හිත ආරක්ෂා කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් කවුරු හරි මොකක් හරි දෙයක් කියනවා ඒක නුරුස්නා ගති හිතේ පහළ වෙලා ඔන්න හිත ගැටෙනවා. හිතේ ද්වේෂයක් පහළ වෙලා. සමහර විට එහෙම දිගට යන්න ගත්තොත් ඉතින් තමන්ගේ හිත නැවතත් දැවෙන්න ගන්න බව තේරුම් අරගෙන එහෙමනම් මේ පහළලා තියෙන දුක් වේදනාවක් බව තේරුම් අරගෙන සමහර වේදනාවන් පසනාව මුල් කරගෙන මෙයාට පුළුවන් හිත නිදහස් කරගන්න. මේ එහෙමනම් අපේ ජීවිතේ ගත කරන එදිනදා කටයුතු වලදී මේ වගේ විවිධ වේදනාවන් පහළ වෙද්දී ඒවට නොබැඳී වාසය කරන්න, ඒවට නොඇලී වාසය කරන්න, ඒවා තුළට බැහැ වාසය කරන්න යම්සි ප්‍රයත්නයක් දැරිය යුතු වෙනවා. ප්‍රතිපදාවක් වැඩි යුතු වෙනවා. අනේ බඳු ප්‍රතිපදාවක් වැඩිම නිසා මේ ස්වාමීන් වහන්සේගේ හිත දැන් ඒ පහළ වෙන පහළ වෙන වේදනාවන් ෂේ වෙලා යන හැටි දැක්කා. ඒවා කෙරෙහි දැන් හිතේ තියෙන විරාගී බවක්. මේවා නිරුද්ධ වෙලා යන හැටිත් දැක්කා. දැන් මේවා අතහැරලා දැම්මා. හිතින් නිදහස් කළා දැම්මා. හිතින් ඉවත් කළා දැම්මා. ඒ නිසාම දැන් හිත නිදහස්. හිත විමුක්තයි. ඒ විමුක්ත වෙච්ච හිත ගැනත් එයා අවබෝධයෙන් ඉන්නවා. යම් අවස්ථාවක වේදනානුපසනාවක් වඩමින් වාසය කරපු වෙලාවක සමහරට මේ කිසිම වේදනාවක් උපාදාන නොකර එක වේදනාවකවත් බැඳෙන්නේ නැතුව සමහර විට හිත తాවකාලිකව ඔන්න නිදහස් වුණා. ඉතින් ඒ తాවකාලික නිදහස. ඒ යෝගාචරය හඳුන ගන්න. ඒක භුක්ති විඳිනවා. ඒ ගැන දැනුවත්වම වාසය කරනවා. ඊට පස්සේ මේ දැනුවත් නිදහස තව තව වර්ධනය කරන්න උත්සාහත් වෙනවා. තව තව පවත්වන්න උත්සාහත් වෙනවා. හිතේ අලුතෙන් පහළ වෙන්න පුළුවන් බැඳීම් වළක්ව ගන්නවා. පහළ වුණොත් ඒවා ඉවත් කර ගන්නවා. ඒතර මේ විදිහේ ප්‍රතිපදාවක් <clears throat> ඒ යෝගාවචරය අනුගමනය කරනවා. එතකොට ඔන්න වේදනා සම්බන්ධයෙන් යම්කිසි ප්‍රතිපදාවක් යා අනුගමනය කළා දැන් ඔන්න හිතට පුළුවන් මේ වේදනාවන් ඇසුරු කරන්නේ නැතිව හුදකලාව වාසය කරන්න. ඊට පස්සේ සංඥා සම්බන්ධෙනුත් ඒ බඳුම ප්‍රකාශයක් කරනවා සංඥා කෝ අහං ආවසෝ අබලං විරාගං අනස්සාසිකාන්ති විදිත්වා. මේ සංඥාය උපය උපාදානා චේතසෝ අදිඨාන අබිනවේස අනුසයා තේසං khaya විරාගා නිරෝධා පච්චාගා පටිනිසග්ගා විමුත්තම් මේ චිත්තන්ති පජානාති. දැන් අපේ හිතේ විවිධ සංඥාවන් පහළ වෙනවා. සමහරවිට අපි දැකපු දේවල්, අහපු දේවල්, රසවින්දපු දේවල්, එහෙම නැත්නම් ස්පර්ශ කරපු දේවල්, හිතින්ම හදාගත්ත දේවල් මේ වගේ නොයෙකුත් සංඥා හිතේ පහළ වෙනවා. එක එක පුජ්‍යලින් හා සම්බන්ධිනුත් අපේ හිතේ විවිධ ආකල්ප තියෙනවා. එහෙමත් නැත්නම් අපි දේවල් මතක තියාගන්න කියලා විවිධ සලකුණු ලකුණු මේවා අපේ හිතේ දාගෙන ඉන්නවා. ඉතින් ඒව ඇසුරෙන් තමයි අපි හඳුනා ගැනීම කරන්නේ. ලෝකේ වාසය කරන්නේ. භාෂාවන් ව්‍යවහාර කරන්නේ. ඉතින් මේ ඔක්කොම සංඥා පොදියක තමයි අපි බැහැගෙන ඉන්නේ. ඉතින් අපිට මේවා පුළුවන් ද අවස්ථානුකූලව පැත්තකින් තියන්න. හිත නිදහස් කරගෙන වාසය කරන්න. මේ සංඥාවන් වලින් හිත නිදහස් කරගන්න. එහෙමත් නැත්නම් සංඥාවන් වලට හිත ආක්‍රමණය කරන්න ඉඩ නොදී අපි තුමු අපේ හිත කියන්නේ බොහොම පිරිසුදු වස්ත්‍රයක් නම් ඒ වස්ත්‍රයට විවිධ වර්ණ ගැන්වෙන්න පුළුවන්. රතු පාට, නිල් පාට, කොළ පාට, කහ පාට විවිධ වර්ණ. නමුත් මේ එක වර්ණයකින්වත් අර තීන සුදු පාට කෙලසෙන බව අපි තේරුම් ගත්තේ නැත්නම් ඉතින් අපි ඔක්කොම ඒකට දාගන්නවා. නමුත් යම් වෙලාවක අපිට මේ හොඳ පවිත්‍ර සුදු වර්ණය මතුවලා තියෙනවා නම් දැන් ඉතින් අපි උත්සාහත් වෙන්න ඕනේ ඒක තව තව වර්ධනය කරගන්න. ඒක පවත්ව ගන්න. ඒක ආරක්ෂා කරගන්න. අන්න වගේ තමයි අපේ හිතෙත් විවිධාකාර සංඥාවන් මුල් බැහැගෙන තියෙනවා. ඒවා මුල් බැසගෙන තියෙනවා. ඒවා අනුසය වශයෙන් තැම්පත් වෙලා තියෙනවා. සංඥා අනුසාරයෙන් අපි නිරන්තරයෙන් හඳුනා ගැනීම තවදුරටත් කරනවා. තව තව මතක වශයෙන් ගබඩාත් කරගන්නවා. එතකොට අපිට යම් වෙලාවක උවමනා වුණොත් මේ හිත සංඥාවන් නිදහස් කරගෙන සැහැල්ලුවෙන් වාසය කරන්න. හොඳ ඉඩකඩ සහිත හිතක් පවත්වන්න. පිරිසුදු හිතක් පවත්වන්න. පැහැදිලි හිතක් පවත්වන්න. ඉතින් එහෙමනම් ඒ සඳහා යම්සේ ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතු වෙනවා. අපි පොතක් කියපු පමණින් කාරණාවක් අහපු පමණින් මේක අදිෂ්ඨානිකින් කරන්න බෑ. එහෙනම් ටික ටික පිරිසුදු කළ යුතු වෙනවා. ඒ සඳහා තමයි එහෙමනම් චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ කියන්නේ දැන් යෝගාවචරයේ කය වේදනා පමණක් නෙමෙයි හිත දිහත් බලනවා. හිතේ කොහොමද මේ විවිධ ආරෝපණයන් සිද්ධ වෙන්නේ? හිතට කොහොමද එක එක පුජ්‍යලීන් ගැන විවිධ අදහස් පහළ වෙන්නේ? හිත කොහොමද මේ පුජ්‍යලයෙන් හඳුනගන්නේ? ඒ පුජ්‍යලයෙන් හා සම්බන්ධ චිත්ත රූප කොහොමද හිතේ මැවෙන්නේ? එහෙමත් නැත්නම් අපි භාවනාවක් වුණත් කරගෙන යනකොට හොඳට හුස්ම රැල්ල තැම්පත් වෙනකොට ශියුම් වෙනකොට ඔන්න හිතේ බොහොම වර්ණවත් විචිත්‍ර රූපයක් නැවෙනවා. අපි දුමු ලස්සන බුද්ධ රූපයක් නැවෙනවා. ඉතින් අපේ හිත එකපාරටම මේ චිත්‍ර රූපේ බැඳෙනවා. මේ බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නේ කියලා තමයි අපි රැවටෙනවා. නමුත් මේ ඇවිල්ලා හුදෙක් චිත්ත රූපයක් මේ ඇවිල්ලා හුදෙක් සංඥාවක් කියලා තේරුම් ගන්න නම් එහෙනම් අපිට එතෙන්දී සෑහෙන නුවණක් අවශ්‍ය වෙනවා. මෙතන තියෙන්නේ වතුර නෙමෙයි මෙතන තියෙන්නේ මිරිඟුවක් කියලා එහෙනම් අපිට නුවණ පහළ කරගන්න අවශ්‍ය වෙනවා. ඒ අන්දමින් මේ හිතේ පහළ වෙන කිසිම සංඥාවක පැටලෙන්නේ නැතිව යන්න පුළුවන් නම් අපිට අන්න අපේ හිත සංඥා නිසා පහළ වෙන කෙලසුන්ගෙන් නිදහස් කරගන්න පුළුවන්. මොකද දැන් අපි මේ සංඥාවලට ලොකු වටිනකමක් දෙන්නේ මේවා හුදෙක් සංඥා පමණක් බව තේරුම් අරගෙන තියෙනවා. ඉස්සරනම් අපි එහෙම නෙමෙයි හිතට යම්කිසි චිත්ත රූපයක් පහළ වුණාම ඒක මේ අහවලා කියලා ඒකට නමක් ආරෝපණය කරලා පුජ්‍යලේඛ ආරෝපණය කරලා එයාට හා සම්බන්ධ විවිධ අපේ හිතේ තිබිච්ච ආකල්ප මේක අස්සට ඔබලා ඒකත් එක්ක බැඳිලා ඉතින් ලොකු පැටලෙල්ලක් සිද්ධ වෙනවා. දැන් ඉතින් දිගට දිගට හිතාගෙන හිතාගෙන යනවා. කල්පනා කරනවා. ප්‍රපංච කරනවා. දැන් හැබැයි යෝගාවචරයා ටික ටික චිත්තානුපසනාවක් ධම්මානුපසනාවක් වඩන්න වඩන්න. ඒ පුලුවන්තරම් ප්‍රපංචකරණය අඩු කරනවා. පුලුවන්තරම් හිත නිශ්ශබ්දව පවත්වන්න උත්සාහන්ත වෙනවා. හිතේ කියවිල්ල අඩු කරගන්නවා. අතෝරක් නැති කතන්දරේ, කතන්දර ගෙතීම්, පටවලල්ලේ යෑම් මේ සියල්ල අඩු කරගෙන තව යෝගාවචරයට යන නිශ්ශබ්දව වාසය කරනවා. හිතේ සහනයක් දැන් අත්දකින්නවා. හිත ටිකක් නිශ්ශබ්දයි. ඇතුලේ කතාව සමනය වෙලා. මේ නිශ්ශබ්දතාවයේ තියෙන සුන්දරත්වයක් යෝගාචරයක් අත්දකිනවා. අන්න එහෙමනම් ඒ කියන්නේ අපි සංඥාවලට පැටලෙන ගතිය සෑහෙන අඩු වෙලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥා නිදානාහි පංච සංකප්ප. ඒ කියන්නේ මේ හිත ඇතුලේ ගොඩනැගෙන විවිධ කතන්දර වලට වටවලල්නේ යෑම් වලට අනවශ්‍ය ගෙතීම් වලට හිතා ගැනීම් වලට ප්‍රපංච වලට සෑහෙන දුරට මේ සංඥා තමයි ප්‍රභවයක් බවට පත් වෙලා තියෙන්නේ. සංඥාවකින් තමයි පටන් ගන්න. ඒක තමයි නිදාන වෙලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් සංඥාවල පැටලෙන ගතිය අඩු කරගන්න, ඒ කියන්නේ හිත සෑහෙන දුරට තැම්පත් වෙන්න ඕනේ. හිත ඉබේම නිශ්ශබ්ද වෙන්න ඕනේ. හිත සංසුන් වෙන්න ඕනේ. එතකොට මේ සංඥා දැන් ඇවිල්ලා යන හැටි යාට තේරෙනවා මේවා මේ මහ ලොකු දේවල් නෙමෙයි මේවා හුදෙක් සංඥා පමණයි හුදෙක් චිත්ත රූප පමණයි කියලා දැන් අර ඉස්සර නම් අපි ඒවට ලොකු වටිනාකමක් දුන්නා ඒවා යක්කු කරගත්තා දැන් නම් ඉතින් එහෙම දෙයක් නැහැ මේවා හුදෙක් සංඥා බවට පත් වෙලා අබලං හරි දුර්වලයි මේගොල්ලන්ගේ ඇති දෙයක් නැහැ ලොකු සාරයක් නැහැ ගන්න දෙයක් නැහැ චිත්ත රූපයක් විතරයි ඒවා මගේ නෙමෙයි කියලා අන්න යෝගාවචරයට තේරුම් ගිහිල්ලා දැන් ඒවා කෙරෙහි තියෙන විරාගී බවක් ඉතින් මේවෙන් කොහොමද මම සතුටක් බලාපොරොත්තු මට පුළුවන් ද මේවෙන් අෂ්ටසිල්ලක් බලාපොරොත්තු කියලා අන්න යෝගාවචරයාගේ හිතම දැන් සමහරට ප්‍රශ්න කරන්න පුළුවන්. මේ ඇවිල්ලා හිතට විවිධ හේතු නිසා පහළ වෙන විවිධ සංඥාවන් මට පුළුවන් මේ සංඥාවන් පාදක කරගෙන සතුටු වෙන්න. මම මෙතෙක් කාලයක් නම් ඒක තමයි උත්සාහ කරලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ ඇවිල්ලා නිකම් මැකිලා යන දේවල්, හරිව දුබල දේවල්, කිසි වටිනාකමක් නැති දේවල්. කියලා අන්න යෝගාචරයේ ටික ටික තේරුම් ගන්න තේරුම් ගන්න. ඒ සංඥා මූලික කරගෙන ලබන සතුට නිෂ්පල සතුටක් බව, හරි බොළඳ සතුටක් බව සමහරට යෝගාචරයට තේරෙන්න පුළුවන්. හිතන්න අපි අතීතයේ ගත කරපු යම්කිසි සිදුවීමක්. යාළු මිත්‍රයෙක් එකතු වෙලා බොහොම සුවසේ සතුටෙන් ගත කරපු අවස්ථාවක්. සමහරවිට වයසට ගියාට පස්සේ මතක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ මනෝලෝකෙට ගිහිලා අතීතයේ සැරිසරමින් මේ විවිධ චිත්ත රූපයන් හිතේ මවා ගනිමින් ඒවා මතක් කර ගනිමින් දැන් සතුට වෙනවා. වෙනම ලෝකයක ජීවත් වෙනවා. අපිට අමතකයි දැන් අපි මේ වයසට ගිහිල්ලා පුටුවක් උඩයි වාඩි වෙලායි මේ ඉන්නේ කියන එක අපිට සම්පූර්ණයෙන් අමතකයි. අපි මේ සංඥා වලින් කරන විප්‍රකාරය තුල අතරමං වෙලා භව තත්වයක් හදාගෙන. නමුත් අපිට පොඩ්ඩක් එතන නුවණ පහළ වුණා නම් මේ ඇවිල්ලා හිතින් හදාගත්ත ලෝකයක්. මේක ඇවිල්ලා හුදෙක් මතකයක්. මේක ඇවිල්ලා තාත්වයක් ගැඹුරින් කියනවා මේ විඥාන තිරේ පේන නාම රූප හැවණැල්ලක් කියලා එහෙමනම් අපිට දකින්න පුළුවන් නම් අන්න ටික ටික අපි මේ සංඥාවලට දීපු වැදගත්කම අඩු වෙන්න ගන්නවා. දැන් හිත සෑහෙන දුරට පැහැදිලි වෙනවා. ඉදකට සහිත තැනක් බවට පත් වෙනවා. ඉතින් මෙහෙම කරනවා නම් මේ සංඥා ඉක්මනටම ෂේ වෙලා යනවා, ඒවා කෙරෙහි විරාගී බවක් ඇති වෙනවා, නිරුද්ධලා යනවා. ඒවා අතහැරලා දාන එක ලොකු දෙයක් නෙමෙයි දැන්. හිත ටක් ගාලා ආපු ගමන්ම නිදහස් වෙලා යනවා. ඒගෙන ඒ පහළ වෙච්ච සංඥා කෙරෙහි දැනුවත් වෙච්ච ගමන්ම සතිමත් වෙච්ච ගමන්ම දැන් හිත අතහැරලා යනවා. දැන් හිත සුවසේ වාසය කරනවා. නිදහස් වෙලා වාසය කරනවා. සංඥාවන්ගෙන් නිදහස් වෙලා වාසය කරනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ ආකාරයෙන්ුත් උන්වහන්සේ කටයුතු කළා කියලා ඔන්න සංඥා ස්කන්ධය ගැන දේශනා කරනවා. ඊට සංස්කාර ස්කන්ධය ගැන. ඉතින් අපි සාමාන්‍යයෙන් රූපයක් දැක්කත් වේදනාවක් අපිට දැනුණත් හිතට සංඥාවක් ආවත් එහෙම නැත්නම් රාගයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක්, මාන්නයක්, මෛත්‍රියක්, කරුණාවක් මේ මොනාන්දමේ සිතුවිල්ලක් හිතට ආවත් ඒක උඩ පුදුමාකාර සකස් කිරීම රාශියක් අපි කරනවා. අපිට නිකන් ඉන්නම බෑ. ඒ ආපු සිතුවිල්ලට ආපු විදිහට යන්න ඉඩ දෙන්න අපිට බෑ. අපි ඒක උඩ නටනවා. අපි ඒක උඩ අල්ල ගන්නවා. ඒකට අපේ කෑලි තව තව එකතු කරනවා. ඉතින් බැලුවාම මේ හිතට ඇවිල්ලා තියෙන නිකම්ම නිකන් සිතුවිල්ල. හැබැයි අපි මේ සිතුවිල්ල අල්ලගෙන පුදුමාකාර තරංග ගහලා, මල් මාලා පලන්දලා, තේපෙන් සංග්‍රහ පවත්තලා පුදුමාකාර විකාරයක් අපි කරනවා. හැබැයි මේ අපි මේ අතින් කරන විප්‍රකාරය අපි කරන මේ පැදුරු විවිල්ල තව තව කෑලි මූට්ටු කිරීම එක එක අන්දමින් මේවා තව තව සංස්කරණය කිරීම යෝගාචරයට තේරෙන්න තේරෙන්න මේ අපිමයි මේ පුංචි දෙයක් ලොකු කරගන්නේ නැත්නම් එක හත කරගන්නේ කියලා අන්න යෝගාචරයටම තේරෙන්න ගන්නවා මුලදී යාට එහෙම බෑ ඒක අපේ හිත පුදුම අන්දමින් හරි යහුසුලුව ෂණිකව මේ විකාර කිරීම කරනවා හැබැයි පස්සේ පස්සේ Tamanට තේරෙනවා මේ මමම නෙමේ කරන්නේ මගේ හිතම නෙමේ කරන්නේ නිකම්ම සිතුවිල්ලක් නේ ආවේ. ඇයි මම මේ මේකට මේ සිතුවිල්ල අල්ලගෙන මේ පැත්තෙන් කල්පනා කරන්නේ? ඇයි මේ සිතුවිල්ල අල්ලගෙන තව පැත්තකින් කල්පනා කරන්නේ? මේකට මොකද මේ මගේ කැලේ ගොඩක් මම එකතු කරන්නේ? කියලා අන්න යෝගාචරයට මේ තමන්ම කරන සංස්කරණ රාශිය තේරෙන්න තේරෙන්න එකතකින් කියනවා නම් අර තමන්ගේ හිත දිහා බලලම hina වෙන්න පුළුවන්. අපිම කරන නාඩගම් ටික දිහා බලලා දැන් ඔය වගේ தත්ත්වයක් යෝගාවචරයේ තේරුම් ගන්න තේරුම් ගන්න. හිතට පහළ වෙන හිතේ පහළ වෙන ඕනම සිතුවිල්ලක් එයාට හුදෙක් සිතුවිල්ලක් පමණක් බවට පත් වෙනවා. එයා ඒවට කිසිම අදි වටනකමක් දෙන්න යන්නේ නැහැ. මේවා හුදෙක් පහළ වෙච්ච සිතුවිලි. මේකයිලා රාග සිතුවිල්ලක්. මේකයිලා මෛත්‍රී සිතුවිල්ලක්. මේකයිලා කරුණාව මුල් කරගත්ත සිතුවිල්ලක්. මේකයිලා ද්වේෂ සිතුවිල්ලක්. මේකයිලා පැටලී සහගත සිතුවිල්ලක්. ඉතින් මේ විදිහට එයාට එක එක જાතියේ සිතුවිලි හඳුනා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඔක්කොමලා කොහොමත් ඇවිල්ලා යන කට්ටිය ඉන්න ආපු කට්ටිය නෙමෙයි කියලා හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහටත් දැන් එයාට මේ චිත්තානුපස්සනාවකින් ධම්මානුපස්සනාවකින් දැන් තව තව ගැඹුරට යන්න පුළුවන්. මෙහෙම දැන් සංස්කාර ස්කන්ධය යම්සි කෙනෙක් දැනගන්නවා නම් එයාට තේරෙනවා මේ සංස්කරණ නොකර ඉන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද චේතනා පහල කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් කොච්චර දෙයක් මේ හිතට කොච්චර සහනයක් තියනවද හිතට කොච්චරනම් විවේකයක් තියනවද හිත අවුස්සන් නැතුව ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා අන්න යෝගාවචරයා පොඩ පොඩ තේරුම් ගන්න ඕනේ මුලදී නම් හරි අමාරුයි මොකද මේක එවිස්සිලාමයි තියෙන්නේ හැබැයි පස්සේ පස්සේ විපස්සනාව වැඩෙනකොට යාට තේරෙනවා මෙච්චර පැමිණෙන දෙයක් අල්ලගෙන මම දඟලන්න අවශ්‍ය නැහැ. සංස්කරණ කරන්න අවශ්‍ය නැහැ. මට පුළුවන් මේ මගේ දේවල් නෙමෙයි කියලා මේක යන්න ඉඩ හරින්න. මේ පහළ වෙන සිතුවිලි වලට මම වග කිව යුතු නැහැ. අනිවාර්යෙන් ඒවට මම ප්‍රතික්‍රියා දක්විය යුතු නැහැ. මේ වෙලාව හුදෙක් සිතුවිලි. හරියට නිකන් වාහනයක යනකොට නැත්නම් බස් එකක කෝච්චියක යනකොට තව තව ගොඩක් අය ඒකට නගිනවා. ඉතින් ඒ අයට ඉතින් මම හැම තිස්සෙම ඒගොල්ලොත් එක්ක කතා කරන්නයි, ටිකට් දෙන්නයි, සතු සාමිචි කතා පවත්වන්නයි. ඉතින් ඒගොල්ලෝ බහින තැනින් මම බහින්නයි ගියොත් ඉතින් මට මගේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. මේගොල්ලොත් මේ වෙන ඒගොල්ලන්ගේ ගමනක් යන මගින්. අන්න ඒ වගේමයි මේ අපිත් ඉතින් හිත තියාගෙන ඉන්නකොට මේ හිතටත් විවිධ සිතුවිලි එනවා. ඒගොල්ලොත් මේ මගින් අපිට ඒගොල්ලොත් එක්ක විශේෂ ඇඟෑලුම් කමක් පවත්වන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කාර්යය කරන්න ඉඩ දීලා අපි අපේ පාඩුවේ ඉන්නවා. අන්න එහෙම අපිට ඉන්න පුළුවන් නම් මේ හිතේ පහළ වෙන සිතුවිලි මහා ලොකු දේවල් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ සිතුවිල්ල පහළ වුණා ඒක ඉතින් ඉවත් වෙලා ගියා. හරිම දුබලයි ඒගොල්ලෝ. ඒ පහළ වෙන එකම සිතුවිල්ලකටවත් ලොකු බලයක් නැහැ. ලොකු ශක්තියක් නැහැ. අපි තමයි ඒගොල්ලන්ව බල ගන්වන්නේ. අපි තමයි ඒගොල්ලන්ව ශක්තිමත් කරන්නේ. ඒගොල්ලන්ව ශක්තිමත් කරාට පස්සේ ඒගොල්ලෝ අපේම හිත කා දැමීමකට විනාශ කිරීමකට කෙලෙස් වලින් තෙත් කිරීමකට පටලැවීමකට තමයි බඳුන් කරන්නේ. ඉතින් ওই தත්ත්වය අපි තේරුම් අරගෙන එහෙමනම් මේ සිතුවිලි වලට ආපුවතක් බලාගෙන යන්න ඉඩ දුන්නාම අපේ හිත නිදහසේ තියෙනවා. සැහැල්ලුවෙන් තියෙනවා. සංස්කරණ නොකර වාසය කරන්න අපි ඉගෙන ගන්නවා. එතකොට ඉතින් මේ මේ රහතන් වහන්සේ කියනවලු උත්තර දෙනවලු තේසං කයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා විමුත්තම් මේ චිත්තං තිපජානාම අර වගේ විවිධ සිතුවිලි විවිධ සංස්කාර පහළ වුණා හැබැයි දැන් ඔක ඒව ඔක්කොම නිකන් ෂේ වෙලා ගියා ඒවා හා සම්බන්ධයෙන් මම විරාගී බවක් පැවැත්තුවා මේ පහළ වෙන පහළ වෙන සිතුවිලි සංස්කාර නිරුද්ධ වුණා මම ඒවා දීලා දැම්මා අතහැරියා ඒ නිසාම දැන් හිත නිදහස්. ඒ නිදහස් බව මම දැනගත්තා. ඒ නිදහස තව තව දියුණු කළා. ඉතින් මේ විදිහට උන්වහන්සේ උත්තර දෙනවා කියලා කියනවා. ඊට පස්සේ විඤ්ඤාණංකෝ අහං ආවසෝ අබලං විරාගං අනස්සාසිකන්ති විදිත්වා. වී විඤ්ඤානේ උපය උපාදානා චේතසෝ අදිඨාන අබිනිවේස අනුසයා තේසං khයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා විමුත්තම් මේ චිත්තන්ති පජානා. ඒතර විඤ්ඤාණස්කන්ධය සම්බන්ධෙනුත් ඒ විදිහටම උත්තර දෙනවා. ඉතින් මේ පින්වුතුන්ට මතක් කරගන්න පුළුවන් අපි කජ්ජනීය සූත්‍රය මූලික කරගෙන තර විඤ්ඤාණස්කන්ධය ගැනත් අපි දේශනා කළා. තර විඤ්ඤාණස්කන්ධය නිරන්තරයෙන්ම එක්ක රූපයක පැටලිලා ඉන්නවා, එක්ක වේදනාවක පැටලිලා ඉන්නවා, එක්ක සංඥාවක පැටලිලා ඉන්නවා, එක්ක සංස්කාරයක පැටලිලා ඉන්නවා. ඒ හතරෙන් එක්කෙනෙක් අවශ්‍යයි විඤ්ඤාණස්කන්ධයට මුල් බැහැගන්න. හොඳට අතු ඉති පතුරවලා වැඩෙන්න. පිහිටන්න. අපිට පුළුවන් බලන්න දැන් මේ වෙලාවේදී විඤ්ඤාණස්කන්ධය තියෙන රූපයක් ආශ්‍රය කරගෙනද? එහෙම නැත්නම් විඤ්ඤාණස්කන්ධය තියෙන වේදනාවක් ඇසුරු කරගෙනද? එහෙමත් නැත්නම් සංඥාවක් ඇසුරු කරගෙනද? එමත් සංස්කාර රාශියක පැටලලාද මේ විඤ්ඤාණස්කන්ධය තියෙන්නේ. හිත තියෙන්නේ. කියලා එහෙනම් අපිට ඒ තමන්ගෙම හිත දිහා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් නම්, හැරිලා බලන්න පුළුවන් නම්, සතිමත් වෙන්න පුළුවන් නම් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් සමහර විට ආ මේ වෙලාවේදී රූපයක තමයි පැටලලා ඉන්නේ. නෑ මේ වෙලාවේදී නම් ඔන්න සංඥා ගොඩකයි මෙයා ඉන්නේ. මේ වෙලාවේදී නම් සංස්කාර ගොඩක් හිත ඇතුලේ කතන්දරයක්. ඒකම නිකන් පැටලිලා. මේ අන්දමින් එතකොට නැත්තම් මේ වෙලාවදී ඔන්න වේදනාවක පැටලිලා. කියලා එතකොට යෝගාචරයේ තේරුම් ගන්න තේරුම් ගන්න. හිත නිදහස් කරගන්න යා උත්සාහන්ත වෙනවා. විඤ්ඤාණස්කන්ධයට බැහැ ගන්න තැනක් නොදී ඉන්න උත්සාහත් වෙනවා. එහෙමත් නැත්නම් මේ විඤ්ඤාණ තිරේ නිරූපණය වෙන නාම රූප ප්‍රතිබිම්බවල නාම රූප ඡායාවල බැඳෙන්නේ නැතිව ඒවට රැවටෙන්නේ නැතිව ඒවට අහු වෙන්නේ නැතිව මේ වෙවිලා හුදෙක් ඡායා රූප බව මේ වෙවිලා හුදෙක් ප්‍රතිබිම්බ බව දැනගෙන වාසය කරන්න උත්සාහන්ත වෙනවා. අපි හිතමු දැන් අපේ චිත්‍රපට ශාලාවට ගිහිල්ලා චිත්‍රපටියක් බලනවා. ඉතින් මේ දවස්වල හරිම රස්නේ දැන් ඔන්න ගිනි කන්දක් පුපුරනවා. ඉතින් ලාව ගලනවා, රස්නේ මිනිස්සු දුවනවා, ගිනි ගන්නවා. ඉතින් දැන් අපි ත්‍රාසයටපත් වෙලා අපිත් නිකන් එහෙ මෙහෙ වෙනවා. ඔන්න දැන් දාඩිය දානවා, ඇහැ ඇරෙනවා. ඉතින් බැලුවාම හැබැයි මේ තිරේ පිච්චිලා නැහැ. දැන් මේ ගිනි කන්දක් තියෙන තැන තිරයක් තියෙන බෑනේ අත්‍තරම. තිරේ පිච්චෙන්න ඕනේ. මේ මේ තිරේ පිච්චිලා නැහැ. ඉතින් අපිට පොඩ්ඩක් නුවණ පහළ වෙනවා මේ ඇවිල්ලා ඡායාරූපයක්. මේ ඇවිල්ලා ප්‍රතිබිම්බයක්. මේ විවිධ වර්ණ වලින් විවිධ රාමු වලින් විවිධ සංස්කරණ වලින් විවිධ ආලෝක ධාරාවන් වලින් කරපු මවාපෑමක් මේක මේ ප්‍රෝඩාවක් මේක මේ වංචනික බවක් මේක ඇස්පැන්දුමක් මෙතන සැබෑ ගිනි කන්දක් නැහැ කියලා එහෙනම් අපිට එතෙන්දි නුවණ පහල කරගන්න පුළුවන් නම් එහෙනම් ඉතින් අපිට මේ ගිනි කන්දක් නෙමෙයි මේ මේ වෙල ප්‍රතිබිම්බයක් මේ වෙල ඡායාවක් කියන අවබෝධය තුල පිහිටාගෙන එහෙමනම් මේක දිහා ඕනනම් බලන්නත් පුළුවන්. දැන් පින්වත් අපි හිතමු යම් වෙලාවක ඒ ප්‍රති මේ චිත්‍රපට ශාලාවේ හරිය ලස්සන බොහෝම දැකුම් කළු දියල්ලක් පෙන්වනවා. ඉතින් හරීම සිසිලයි. ඉතින් මිනිස්සු නානවා, කෑ ගහනවා, බලන්න යනවා, ෆොටෝ ගන්නවා. හැබැයි මේ තිරේ තෙමිලා නැහැ හැබැයි. අපි එක වෙලාවක පොඩ්ඩක් තේරුණා නම් මේ තිරේ නිරූපණය වුණාට මේ දියල්ලක් තිරේ තෙමිලා නැහනේ. තිරා මෙතන දියල්ලක් නැහනේ. මෙතන තියෙන්නේ මේ හුදෙක් ඡායාවක්. හුදෙක් ප්‍රතිබිම්බයක්. කියලා නම් අපිට මේ නුවණ පහළ කරගන්න පුළුවන්. අපිට සතිය එළඹ වාසය කරන්න පුළුවන් නම් අපි හිතිය ඒ ලෝකෙන් ඉවත් වෙලා සැබෑ ලෝකෙට අපිට පිවිසෙන්න පුළුවන් නම් ඒතර අර ඔක්කොම සංස්කරණ එතනම නතර වෙනවා. අපේ දියැල්ල මූනික කරගෙන අපේ හිතේ ඇතිලා තිබිච්ච කෙලෙස් ගොන්න එහෙම අහෝසි වෙනවා. මේක ඇවිල්ලා හුදෙක් ඡායාවක්. මේක ඇවිල්ලා හුදෙක් ප්‍රතිබිම්බයක්. එහෙමත් නැත්නම් මේ විවිධ ආලෝක ධාරාවන් වලින් කරපු මවාපෑමක්, නිරූපණය කිරීමක් කියලා අන්න නුවණක් පහළ වෙනවා. දැන් පින්වත්නි මෙන්න මේ බඳුම දෙයක් අපේ හිතේ සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි මේ බලන රූප, දකින රූප, අහන සද්ද, ගන්ධ සුවඳ රස ස්පර්ශ හිතට එන චිත්ත රූප සිතුවිලි මේ සියල්ල මේ විඥාන තිරයේ දිගහැරෙන ප්‍රතිබිම්බ ඡායාවන් යම් වෙලාවක අපිට එම්නම් ඒ බඳු නුවණක් පහළ කරගන්න පුළුවන් නම් අපි ඈත බලනව වෙනුවට මේ හිත දිහා බලන්න පුළුවන් නම් අපි රූපයක් දකිනකොට රූපය දිහා බලනකොට හිතේ පහළ වෙන මේ ස්වභාවය බලන්න පුළුවන් නම් නැත්නම් අපි ඇස් දෙක පියාගෙන ඉන්නකොට හිතේ පහළ වෙන යම්සි රූපයක් මූනික කරගෙන අපි ඈත ඉන්න කෙනෙක් මතක් කරගන්නවා වෙනුවට මේ ඇවිල්ලා හිතේ පහළ වෙච්ච මේ මෙතන පහළ වෙච්ච අපි තුමු දැනට මගේ කියන වචනේ පාවිච්චි කරමු මේ මගේ හිතේ පහළ වෙච්ච චිත්ත රූපයක් මේ අහ ඈත ඉන්න මගේ යාළුවා නෙමෙයි මම අහලා ඉන්න මගේ පුතා නෙමෙයි දුව නෙමෙයි මිත්‍රයෙක් නෙමෙයි බිරිඳ නෙමෙයි ස්වාමියා නෙමෙයි මේ ඇවිල්ලා හිතේ පහළ වෙච්ච චිත්ත රූපයක් නාම රූපයක් කියලා අපිට ඒ නුවණ පහළ කරගන්න පුළුවන් නම් එතනම එහෙනම් මේ චිත්‍රපටය අහෝසි වෙනවා අපි කර කර හිටපු සංස්කාර එතනම සංසිඳෙනවා. එහෙමනම් අපිට මේ විඥානස්කන්ධයේ යම්කිසි නතර වීමක්, අහෝසි වීමක්, නිරුද්ධ වී යාමක්, ඡේ වී යාමක්, වැය වී යාමක් සිද්ධ වෙලා එහෙනම් විඥාණයට බැහැ ගන්න බැරි වෙනවා. පිහිටන්න බැරි වෙනවා. මෙතෙක් වෙලා මේ විඥානයේ පෙන්න පෙන්න හිටපු ඒ විවිධ නාම රූප ඡායාවල අපි උපාදාන කරගෙන හිටියේ. ඒවා බදාගෙන හිටියේ, අල්ලගෙන හිටියේ, වටිනාකම් දීගෙන හිටියේ. ඒවා සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර දරාගෙන හිටියේ. ඒවම ඇසුරු කරන්න ගිහිල්ලා ඒවා තුලින්ම හිත ඇතුලේ මණ්ඩි බැහැගෙන තිබුණේ. නමුත් දැන් අපි මේ විනිවිද යන ප්‍රඥාවක් පහල කරන්න පහල කරන්න. අපි ඈත දෙයක් දිහා බලනකොට කෙනෙක් කෙනෙක් ඉන්නවා කියලා අපි හිතනකොට මේ ඔක්කොම අපිට විනිවේදන ප්‍රඥාව පේන්නේ නැහැ. අපි නිකන් පාට කණ්ණාඩියක් දාගෙන බැලුවා වගේ. අපිට පේනවා නම් මේ පාට කණ්ණාඩියක් මේ තියෙන්නේ. මේ කණ්ණාඩියේ ප්‍රශ්නේ තියෙනවා. කණ්ණාඩියේ නිරූපණය වෙන්නේ. තේනවා එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් නම් අනේ යම් වෙලාවක අපිට පුළුවන් නම් කණ්ණාඩිය ගලව ගන්න. එහෙමනම් අපිට ප්‍රകൃතියක් දකින්න පුළුවන්. ඔන්න ඔයගේ තත්වයක් එහෙමනම් මේ ස්වාමින් වහන්සේ වඩපු හැටි මේ විඤ්ඤාණස්කන්ධය සම්බන්ධයෙන් උන්වහන්සේ ප්‍රතිපදාවක් භාවනාවක් වඩපු ආකාරය ඉතින් පිළිතුරු දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් අපිට තවත් තේරුම් ගන්න පුළුවන් අර කජ්ජනීය සූත්‍රයේදී අපි මේ වෙනකොටත් දේශනා කරපු කොටස් ටිකත්. ඉතින් එතකොට කෙනෙක් එතකොට මේ ස්කන්ධයන් සම්බන්ධයෙන් එයා කටයුතු කරන්නේ එකක්වත් එහෙමනම් අභිදණ්ඩනය කරන්නේ නැතුව. ඒවෙන් සතුටු වෙන්න යන්නේ නැතිව. ඒවා අතහැරීම පිණිස ඒවා කෙරෙහි යම්සි විරාගයක් පහළ වීම පිණිස තමයි යා කටයුතු කරන්නේ. එතකොට මේ උපාදානස්කන්ධ තවදුරටත් රැස් වෙන්න විදිහක් නැහැ. පහළ වුණා නම් යම් උපාදානස්කන්ධයක් ඒක නිකන් විසිරලා යන්න ඕන. හිතෙන් ඉවත් වෙලා යන්න ඕන. හිතේ ගොඩ ගැහෙන්න විදිහක් නැහැ. හිතේ අටුවම් බහින්න විදිහක් නැහැ. මුල් බැහැ ගන්න විදිහක් නැහැ. ඒවත් බැහැර කරමින් වාසය කරනවා මිසක් ඒවා උපාදාන කරන්න යන්නේ නැහැ. ඒවා විසිරුවා හරිමින් වාසය කරනවා. ඒවායින් කෙලෙස් පහල කරගන්න නැතුව වාසය කරනවා. ඒවා හිතින් පිඹ හරිමින් වාසය කරනවා. දැන් අපි හිතමු අපේ ඇඟට දූවිලි ගොඩක් වඩනොත් එහෙම අපේ ඇඳුමකට දූවිලි ටිකක් වඩනොත් එහෙම ඉතින් අපි ඒක පිඹ හරිනවා. පිම්බට පස්සේ දෝවිල් ටික ඉවත් වෙලා යනවා. අන්න ඒ වගේ දැන් අපිට තේරෙනවා මේ වෙලාවේ හිත නිකන් ආවරණය වෙලා තියෙනවා රූප ගොඩකින්. මේ වෙලාවේදී හිත ආවරණය වෙලා තියෙන යම් සංඥා ගොඩකින් මේ වෙලාවේදී හිත ආවරණය වෙලා තියෙන යම් යම් වේදනා ගොඩකින් සංස්කාර ගොඩකින් ඒක තේරුම් ගත්තනම් ඔන්න ඒක පිබහැරලනවා ඉවත් කළා දානවා හිත නිදහස් කරගන්නවා අනේ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරා නම් අන්න එතකොට තවදුරටත් උපාදානස්කන්ධයන් උපාදාන නොකර ඒවා නිකම්ම නිකං ස්කන්ධ බවට පත් වෙනවා රූප තියේවි වේදනා දැනේවි සංඥාත් ඒවි විවිධ අපිටම සැප දුක් උපේක්ෂා වේදනා පහළ වේවි සමහර විට හිතට අපිටම මෛත්‍රියක් කරුණාවක් ඒ වගේ දේවලුත් පහළ වේවි හැබැයි ඒවා උඩ සංස්කරණ නොකර ඉන්න ඒවා අල්ල ගන්න නැතුව ඉන්න උපාදාන කරන්න නැතුව ඉන්න ඒවායින් මෑත්ව හිත පවත්වන්න අනුയോഗාචරයක් ඉගෙන ගනිමු. ඒ නිසා පින්වත් මේවා අපි ප්‍රායෝගිකව අපේ හිත තුළ දියුණු කරන්න උත්සාහන්ත වෙමු. විපස්සනා භාවනාවේදී තව තව මේවා අපි විමර්ශනය කරමු. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ මාර්ගය අපි තුල වැඩෙනවද කියලා අපි පොඩ්ඩක් විමසිල්ලෙන් බලමු. ඒතර අදත් මේ උපාදානස්කන්ධ මුල් කරගෙන ඒ අනුගමනය කළ යුතු නිවැරදි ප්‍රතිපදාව තමයි මේ චබ්බිසෝදන සූත්‍රයත් මුල් කරගෙන අපි යම්තා දුරකට සාකච්ඡා කළේ. ඉතින් අපි මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන තවදුරටත් අපි වඩන විපස්සනා භාවනාව පැහැදිලි කරගන්න, නිවැරදි කරගන්න දැනටත් අපි නිවැරදි භාවනාව කඩනවා නම් ඒ ගැන සතුටු වෙන්න. තව තව උනන්දු වෙලා මේ නිවැරදි භාවනාව වඩන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දිනත් ධර්මදේශනාව මුල් කරගෙන සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.